ගරු ස්වාමීන් වහන්සේ අපි එදිනෙදා වැටකොටියුතු වලදී මේ දේශේ නැත්තම් කේන්තිය දුරු කරගන්න අපි උත්සාහ කරත් ඒක නොඑක් වැඩකටයුතු වලදී නොඑක් අවස්ථාවලදී නොඑක් පුද්ගල ඉදිරියේදී අපි නොදනුවත්ම ඉස්මතු වෙන දෙයක්. ඒ ඉස්මතු වෙන්නේ කොහොමද කියලා නම් හොයාගන්න හරි අමාරුයි. නමුත් උනාට පස්සේ ඒකට මොකද වෙන්නේ කියලා නම් චුට්ටක් හොයලා බලන්න පුළුවන් වුණා. අතර මේක වார்த்தාවක් වගේම ඒකට මොකද කරන්න කියලා මම දැනගන්න කැමතියි. ඒ උනාට පස්සේ මට දැනුණ විදියට සමායට වෙනස් වෙන්න පුළුවන් පුද්ගලයන් පුද්ගලයාට කේන්ති ගියාට පස්සේ අපේ හුස්ම මේ බඩ ඇතුලේ නිකන් මසල්ස් එක හිර වෙනවා වගේ දැනෙනවා. එහෙම වෙලා මොකද ඒකට කේන්ති ප්‍රතිචාර දැක්වීමෙන් තව කර්ම ඇති වෙන නිසා ඒක ඉවසගෙන දරාගෙන ඉන්නවා. ඒ දරාගෙන ඉඳීම තුළ ඒ බව වැඩිවීමක් දැනෙනවා. ඒ මසල්ස් තව තව තෙරපීමක් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් අර ඌලනෝ වගේ කියලා කියන්නේ. ඒ වගේ දුක දිග හුස්මකින් ඒක ශ්වාසය <sighs> හරිනවා. ඔව් ඒක බුරුල් වෙලා යනවා. ඒකට ටික වෙලාවක් යනවා. එහෙම ගියාට පස්සේ පොඩි සාහනයක් වෙනවා ඒ අර කේන්ති ගතිය නැතු වෙලා යනවා. මේ බව අපි දැනගත්තට ඒක දිගින් දිගටම නිරායසයෙන් සිද්ධ වෙනවා. නමුත් මේ කේන්තිය නොයෙන්න අපිට කිසියම් වැඩපිළිවෙලක් තියනවාද කිසියම් ක්‍රියාමාර්ගයක් ගත හැකි කමක් තියනවාද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. කොහොමද මේ ලැබිච්ච තොරතුරු ටිකම තමයි ප්‍රයෝජන ගන්න තියෙන්නේ. අපිට අර බඩ මේකට කියනවා ඉමෝෂනල් සීට් එක කියලා. මේ රෂනල් සීට් එකේ ඉන්නේ වම් මොලේ ඒකත් එක තමයි බඩ කනෙක් වෙලා තියෙන්නේ. අනික යට කරන එක ආගියු කරන එක තමන් කරපු දේ සාති කළ පෙන්නන එක මූල ධර්ම කෙනක් දාන එක ඔක්කොම එන්න තියෙන්නේ ඔය තරහගේ මනසකට නැත්තම් මේ තර්ක මනසට දකුණු පැත්ත කියනවා එයා ඔය ඕක දෙයක් පිළිගන්න කැමති උඹත් වැරදි ඌත් වැරදි ඕක ගණන් නැහැ කියලා ඒක හાર્ට් එකත් එක්ක කනෙක් වෙන. එතකොට කරුණා මෛත්‍රිය තමයි එන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න වම් පැත්තට බල පැත්තට වෙනවා වැඩි. ඔක්කොම තීන්දුව කරන්න හදනවා. ඔක්කොම තීරණාත්මක කරනවා. ඔක්කොම හේතු යුක්ති කරන්න හදනවා. කක්කා. මොනවාක්වත් දන්නේ නැතිකද? මේ හේතු යුක්ති කියලා නැහැ. ඉතින් මනුස්සයට තරහ ගියා. මට ගේතිය ගැව්වා ඉවරයි. ඌ ඔය ඇනලයිස් කර කර ඉන්න යන්නේ. ඒක හොඳයි කියන නෙමෙයි මම හදන්නේ. නමුත් යන්නේ ඒ පාරේ. ඉතින් ඒක නිසා අපිට කේන්තියක් ගියාට පස්සේ දැන් ආස්වාද දැකලත් නැහැ. ආදීනව දැකලා තියෙනවා. වෙච්ච දේ තේරෙනවා. තේරෙන තේනවා මෙතන කොර වෙනවා. බඩ එකපාරටම ඒ මසල් ක්‍රැම්ප් එකක් එනවා. ඒකට මේ ඉමෝෂනල් සීට් එක තද අපින බඩ දෙවිල්ලක් එනවායි කියලා. මොන හරි වෙච්ච ගමන් අපිට බත් කන්න බැරුව යනවා. මේ ට්‍රොමැටික් පේන්ස් එනවා. ඒ අර ඉමෝෂන් එක වැඩ කරන හැටි තමයි. ඉතින් ඒක ඉන්න වෙලාවේදී තවදුරටත් සෝෂල් ඉන්ටරැක්ට් එකක් ආවොත් මම නෙවෙයි වැඩ කරන්නේ යකෙක් වැඩ කරන්නේ. ඒක තමයි කසාද බඳිනවා කියන්නේ. දැන් උනාට පස්සේ පැත්තකට වෙන්න පුළුවන්නේ බැඳලා නැති එකට දැන් ඇවිල්ලා තද වෙලා තියෙන්නේ කරබන ගියා දොර වහගත්ත ඉවරයි. දැන් බැඳලා පස්සේ ওই මගුල කරන්න බෑනේ. ඇවිල්ලා යුත් යුත් ඉල්ලනවා. ඉතින් ගත්ත වියක් ඇන්න හොම්බට දෙයක් ඇන්න ඒ තමයි කියන්නේ තනි වලල්ල තියෙන අතේ කවදාවත් සද්දයක් එන්නේ නැහැ කියන. වලලු දෙක වෙච්ච ගමන් සලම් බලන් සලම් බලන්. කාගේ වේනගේ තනියඟ ලෝකේ තියෙන දක්ෂ ශක්තිමත් අඟ. අනික හැම එකකටම අන්දගත් තියෙන උට ගොනයි කියලා කියනවා. මට දැනන්නේ කියලා තේරෙනවනේ. තේරෙනවා තේරෙනවා. ඉතින් ඒ නිසා මේ තරහ ගියාට පස්සේ ඒක හැන්ඩල් කරන්න ඉස්සෙල්ලා කවුරු හරි ඇවිල්ලා ඒකට යුති යුති ඉල්ලනවා නම් පරණ කරපු බරපතල අකුසල කර්මය. වෙන්න වෙන්න ඔයගේ කතාව ඒක තිබුණේ නැහැ. අපිට තියෙනවා ඊට පස්සේ මේක රිලීස් වෙනවා. මොකද ඊගාව එක ඇවිල්ලා නැහැ තාම. අනිත් අපේ ඊට ලෑස්ති වෙලා තියෙනවා මේක දැක ගන්න එපා දැන්. දැන් ආදීනව පේන. එතකොට ඒ සුවාසය යන්න පටන් ගන්නවා. එතකොට අපි අර තද වෙච්ච කේන්ති ගිය කෙලසිච්ච මනසෙන් යමක් නොකර සිටීමේ වාසනාවක් අපිට තියලා තියෙනවා බුබ්බේච කත පුඤ්ඤතා කිය. ඒත් ඒක හම්බ වෙන්නේ නැහැ උඟ වෙලාවට කවුරු හරි ඇවිල්ලා ඒකට හිතියුත්ති අහනවා එහෙම නැත්නම් මොකට විනිශ්චයක් ඉල්ලනවා. එතකොට ඉතින් සම්පූර්ණ යකා වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා දැන් දන්නවා ඔය කේන්තිය ඔය තරමටවත් නොදක තවත් දුරට ගියා නම් තවත් ඉමෝෂන් එක වැඩි. කේන්තිය මුලින් ඇල්ලුවා නම් ওই ඉමෝෂන් එකේ මුලින් නතර කරලා එතන අපිට බලන්න පුළුවන් බඩ තද වෙන හැටි, ওই ඉමෝෂන් එන හැටි, සුවාසය යන හැටි. ඒ නිසා අපිට හිතා ගන්න වෙනවා කවුරු හරි ඇවිල්ලා මට කේන්ති ගැත්තුවා වෙන්න පුළුවන්. ඊර පායපු නිසා, වැස්ස වැයපු නිසා, බඩ නරක් වෙලා මොකක් හරි වෙන්න පුළුවන්. නමුත් ඒ දේ මෙහෙම එක දිගට සිදුවීමින් යන තැනක මම එක තැනකදී නතර කරලා දැන් ඇඟට ආපු කියන්නේ නැත්නම් අර මානසික වෙච්ච සිද්ධිය කායික වශයෙන් සලකා බලන වෙලාව තමයි අපි ওই ආධිනව බලනවා කියන්නේ. ওই මානසික සිද්ධිය ඔයිට කලින් පොඩ්ඩක් අල්ලගන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ. එහෙම නෙවෙයි යවුන එක නතර කරන්න නතර කරන්න බෑ. දැන් අද මම යම් තැනක නතර කරලා තියෙනවා. ඒකත් පොට්ට chance එකක්. අනිත් දවසේ යෝනිසමනසිකාරය කියන්නේ අනිත් දවසේ අප්‍රමාදේ කියන්නේ පමා වෙන්න වෙන්න කෙලස් බලය වැඩි වෙනවා. පමා වෙන්න ඉස්සෙල්ලා අප්‍රමාදීව අල්ලනවයි කියලා කියන්නේ අරුණ මහත්තයාගේ දවසක් කිව්වා. එයා මාෂල් ආර්ට්ස් කරයි කියලා කවුරු හරි Tamanට පංචකක් දෙන්න හදනකොට එනකොටම හැරෙව්වොත් බොහොම ලේසියි හරවන්න පංචක ඩෙවලොප් වෙලා මූණ ළඟට එනකොට හරවන්න බෑ. ඒ කියන්නේ ගැම්මක් හැවිලා තියෙන්නේ. ඒ නිසා කරාටුල ජූඩුල කරන්නේ එන පංචක එනකොටම ඈත තියාම පැත්තකට හරවගම ඒක බොහොම ලේසියෙන් නියපොත්තේ කඩලා දානවා. මහ ගහක් කවඩපත් වෙලා නැහැ. මහ ගහවටපත් වුණාට පස්සේ පොරෝගෙන ඉලවත් කරන්න බෑ. නමුත් දැන් අපි යම් තැනකදී අල්ලලා තියෙනවා. කවුරුත් සතුන් මරලත් නැහැ, හොරකම් කරලත් නැහැ, කාම මිත්‍යාචාරය කරලත් නැහැ, බොරු කියන මොනම දෙයක්වත් කොමිට් වෙලා නැහැ. හැබැයි බඩේ ඉමෝෂන් එක තියෙන නිසා හිතා ගන්න ඕනේ උඹට හැකියාව තියෙනවා. ඔබ දැන් කරලත් තියෙනවා. අනිත් දවසේ කරන්න තියෙන ඔය අනන්තවත් එනවනේ කේන්තිය කියන එක ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ. ඒක ඒකේ තියෙන වාසනාව. අනිත් දවසේ එනකොට උඩ පොඩ්ඩකට කලින් අල්ලපන්. උගා කලින් අල්ලන්න යන්නත් එපා. නොයෙන්ද හිතන්න. හිතපු ගමන් මේක තන්නේ කර මනෝ විකාරයක් වෙනවා. අනිදස් කියන්නේ ඊටදී පොඩ්ඩක් කලින්. ඒ කියන්නේ අච්චරම මෝරන්න ඉස්සෙල්ලා. ඒකට තමයි මුලට අදිනවා කියන්නේ. කියන්නේ අනිත් දවසේ කේන්තිය දිහා බලන්නේ තරහෙන් නෙවෙයි. රෝ මෙටීරියල් එකක් විදියට. එනකොට වෙන්දට කලින් අල්ලා ගන්න. දැන් වගේ තරහ දිහා ද්වේෂයෙන් නෙවෙයි බලන්නේ. ඒක මෙතකොට එක්ස්පෙරිමන්ටල් බේස් එකට වැටෙනවා. තරහ එනකොටම එන්නමත් දෙපාය දැන් මේ පරිශ්‍රණය කරන්න. එන්නකොටම වෙනදාට වඩා තප්පරයකට කලින් චිත්තකයන් කලින් අල්ලන්න තරහ දිහා බලන්නේ නොදකින් අදහසින් නෙවෙයි. ඒකට තරහ කෙරේ අපේ අවුට්ලුක් එක බලන හැටි වෙනස් වෙනවා. ඒ අපි කිව්වොත් මට ක්‍රිකට් ගහන්න හොඳට ඉගෙන ගන්න කවුරු හරි එකෙක් එපායි බෝලයක් දාන්න. බෝලේ දාන්න ගන්න බෑනේ. නිසා දාහන එක ගේම් එකට ගියාම විරුද්ධ පක්ෂේ. පුරුදු වෙන කාලේ තමන්ගේ පක්ෂේනේ. ඒක පුරුදු වෙන කාලේ. ඒ වගේම දැන් වේදනාව, ද්වේෂය තමන්ගේ පක්ෂයට ගන්නවා. දැන් මචං බෝල ටිකක් දාපන් මට මේ ගහන්න පුළුවන් ඒ බලන්න බාර වෙලෑල් අල්ලන්න ඕනේ ස්ක්‍රූ කියලා දහලා බාපන් බම්පර් එක මේක බවුන්සර් එකපන් කොයි එක දැම්මත් බේරෙන්න කියලා බලන්න ඕනේ ඒකට ඒ තරහ අවසන් මිනිස්සයා අපිට රෝ මැටීරියල් දෙන කෙනෙක් වෙනවා ඒ වෙනස ඒ තරහ දිහා ඒ ප්‍රේමණීය හැටියෙන් බලන ගතිය ඒ කරන කෙනාට තේරෙන්නේ නැහැ. යහට කරන්න තියෙන එනකොට පොඩ්ඩක් කලින් අල්ලන එක විතරයි. නමුත් ඒක යටින් තියෙනවා. තරහ දිහා බලන්නේ නොදකින්න පටන් අදහසෙන් නෙවෙයි ඊට පස්සේ. එනවා 90ක් එවන වරින් වර බලන්න පටන් ගන්න යකෝ දැන් ඔන්න මට තද වේගන එනවා. දැන් අසවල එනවා. දැන් දැන් අසවල දේ වෙනවා. එතකොට දන්න දැන් ඉතින් මට රතු කට්ට පනිනවා දැන්. It's a thin slicing of time. It's a slow motion action play දාගෙන යනකොට පේනවා අන්න මල පයින් තැන. එතෙන්දී කොමිට් වෙන්නේ නැතුව මේක වළක්වන්න දෙන්නත් එපා. කොමිට් වෙන්නේ නැතුව මේක පෙන පෙන කෙනෙක්ගේ එකක් බලනෝගේ බලන්න පුළුවන් ඒක මැක්සිමම්. එහෙම නැත්නම් උනාට පස්සේ වීඩියෝ ක්ලිප් එක අරගෙන ආයෙ දාලා ඒ වීඩියෝ ක්ලිප් එකේදී බාහිර සාධකේ ආපු හැටි මට කේන්ති ගිය හැටි මම කොමිට් වෙච්ච හැටි. ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මොෂන් දාලා පෙන්නන්නේ විකට් එකක් ගියාම අවුට් එකදී අන්න ඒ තමයි යෝනිසෝ මයින්ඩ්ෆුල්නස් එකෙන් කරන්නේ. එයා ආයෙ දීලත් වෙන්නව වෙන්න බලපන් මේක මෙතෙන් එනකන් ඔබ හරි අහිංසකයි මම දන්නේ නැහැ. විසිද්ධියක් වුණා. උනාට පස්සේ ඔන්න බලපන් දැන් මම ආවා. මාන්නේ ආවා. ද්වේෂය ආව ඊට පස්සේ ඔබ යකා. දැන් බලපන් යකා වැඩ කරපැහැදී. මම පොදින්න ගියේ යකෙක් වෙන්න නෙමෙයි. පොහොන්තේටම තේරෙනවා. මම ළඟේ මිනිස්සයා පිළිබඳව සිද්ධිය පිළිබඳව ඉන්ට්‍රින්සික් ද්වේෂයක් නැහැ. ඒ තරම බුදුරජාණන් කියන මේක ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතම්. මේක ඒ තරම්ම පැහැදිලිව පෙනෙනවා අතනදී නුරුස්නාගතිය ආවා. ඒ එතනදී හේතු ධර්මනේ සෑහදිච්ච එකක් මිස කල්ැතුව තිබුණු දෙයක් නෙවෙයි. ඕලාරිකම් සතිමත් එක්කනට පේනවා බිම්මල් පිපෙන්නා වගේ. මඩ වල්කුරකින් පෙන බුබුලු එන්නා වගේ පේනවා ඔන්න තද වුණයි කිය. ආ මේක තමයි එච්චර ධර්මයක් මුළු ත්‍රිපිටකෙම කිව්වත් හම්බෙන්නේ නැහැ. ඒ තරම්ම වටිනා දෙයක්. මොකද අස්පනා අපිට ඒක වෙනවා. ඒක බෑ නොවිය යුත්තක් අහලා කන්නේ කමක්. පවක් අකුසලයක්. නමුත් මේ මනස ඒක දකිනවා. යහරකට පතුරු ගහලා පෙන්නවා. ඉතින් ආය නිසා ඒකට ඊට පස්සේ මේ නීවරණයක් කියන්නේ ධර්මයක් කියලා කියන්නේ. කේන්ති යන්නමත් ඕනේ. යනකොට ලෑස් වෙලා යන්නත් ඕනේ. පොට්ට චාන්ස් ලක්ෂයක් මැද එක දවසක මේ කේන්ති හෝ ආදරය හෝ මෝඩකම හෝ මතුල එන හැටි දැක්කනම් ඉතින් බුදුන්ස් කියන ඔබ දැක්කොත් ඔබ දිනුම්. ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවණං කයං ඊට පස්සේ කීන්ති නතර කරන්න මොකුත් කරන්න ඕනේ නැහැ. කලින් චිත්තක්ෂණයක් දැකීමේ කලාව ඉගෙන ගත්තට පස්සේ ඒක ටික ටික ටික ටික මේ පුරුදු වෙනවා. දැක්කට පස්සේ මුළු ඇඟේම තියෙනවා අපේ පරිණාමයේදී ඒ දේවල් වලට ක්‍රියා කළ යුතු ආකාරය කිසිම පොතක නැති තරම් හිතේ හැම කෙනෙක් ගාම තියෙනවා. ඒක මේ කල්චරලි වෙනස් වෙන්නේ නැහැ. මනුස්සකමත් එක්ක තියෙනවා. එයාට ඕන කරලා තියෙන්නේ පොඩ්ඩකට කලින් පෙන්නන එක විතරයි. ඒකට මම කතා කරනකොට දෙන නිදර්ශනය තමයි ඔය ලංකාවට සුනාමි ආපු වෙලාවේ අවුරුදු 10ක් විතර වෙනවා හිතන්නේ. මුල තිව්වට ගහලා පැයක් ගියා ගාල්ලට ගහන්න. කිසි කෙනෙක් දැනුම් දුන්නේ නැහැ. දන්නේ නැහැ මේක මේ කියන්න ඕනයි කියලා. කිව්වනම් ගාල්ලට විනාඩි දෙකකට කලින් කී දාහ බේරෙනවා. මෙහෙම දෙයක් ආවා මොහොත ගොඩ ගලනවා. අපි දන්නේ නැතුව මෝඩකමට මෝඩ පැත්තට ගියා පුළුවන් තරම් කලින් ඵලයල්ල කියලා নিকමට එක තප්පර දෙකකට කලින් කාටද කියලා තිබ්බනම්. ඊටත් පැය ගාණක් ගිහලා කොළඹට ගැහුවේ. වටින් ගිහලා කොළඹට එනකොට මුළු චිව් ගහලා ගාල්ලට ගහලා පස්සේ ඒත් එක එකක්වත් දන්නේ නැහැ. එහෙම සුනාමි කියලා જાතියක් ලෝකේ තියෙනවා. ලංකාවේ මෙතෙක් කල් තිබුණේ නැහැ. කැලණිතේ සජ්ජරු කාලනම් තිබුණා. ඔය එන්නේ එහෙම එකක්. ඉතින් අපේ කට්ටිය කොළඹ මේ බීච් එකේ ඇවිදලා දින ගමන් මේ මොහොත යනවලු ඈතට ඈත. මේ දෙන්න කතා කරමු මචං අපි මේකේ හොටෙල් එකක් ගමු. දෙන්න දෙන්න රණ්ඩුළු දැන් මේ කවුද මේ පැත්තෙන් ගන්නේ කවුද මේ දෙවෙනි සැරේ වේ වේ කාපුවම හොටලෙත් ගියා ඊටමත් ගියා බයියලා දෙන්නත් ගියා. උන් දන්නේ නැහැ. හැබැයි මුලදී වල කිට්ටුව මම අබේ භූමියක සංචාරකව අලිය උඩ ඉඳලා තිනවා අලියටක් ගාලා ගෙලිම ගියලු ඒ රට ඇතුළට. ඔයි කිය අලියෙක්වත් මැරලා නැහැ. ඒක බල්ලෙක්වත් මැරලා නැහැ. ඒක පූසෙක්වත් මැරලා නැහැ. මේ අමනේව ටික විතරයි මැරුනේ. පොඩ්ඩක් හිතන කල්ලාතු ඒක තප්පරයකට කලින් දැනගෙන හිටියන දැන් සුනාමි කියලා ජපානයේ වේව්ස් ඇති කරලා පෙන්නනවා මිනිසුන්ට සුනාමි ඇති කරන මේ බේස් තියෙනවා කියන්නේ වක්කලන් තියෙනවා ඒවට කියලා මිනිසුන්ට නාන්න හදලා දීලා පාට ලාමයක් ගහලා බස්සන වෙත එන මෙව එකක් ඒකට උඳේ වතුර ගහනවා උඳේ ගොඩ දීමට හැම කෙනාටම කියනවා එහෙම වෙන්න පුළුවන් කොයිලාද ඒකට මේ සද්දයක් එයි ආවොත් හැකි ඉක්මනට ගොඩ බිමට යන්නේ කියලා අන්න ඒ වගේ අපි සුනාමි නැතර කරන්න බෑ සුනාමියට ඇලාම් සිස්ටම් එකක් හදලා හදලා කියනවා මෙතෙන් යනකොට උඹ එතෙන් ගින සුනාමි බලාපොරොත්තු වෙන්නේ නාන්න ගියේ. සුනාමි කියන එකේ වගේ ඒක කොහොමඩක වළක්වන්න බෑ. හැබැයි ඒක පිළිබඳ තප්පරයකට කලින් දැනගත්තොත් ඔක්කොම ගොඩ. ඉතින් මේ හැකියාව ඒත් පුත්‍රජානන්ස කියන මේ මෙකැනිසම් එක ඔළුවට දාපන්. එතකොට උඹ ඔළුව වැඩ කරනවා. ඒක අපි දෙන්නේ කිය වෙනසක් නෑ. ඒක නම් කෙරෙන්න ඕනේ. ඒක කරනවා. ඒක ෆෝමිලාස් නෑ ඒකට. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා හැන්දෑ වැවිදිනකොට මේ වගේ නිකන් ගොම්මන කනකොට කොලයක් වැටලා තියෙනවා. ඒක කකුල තියන හදනකොට පේනවා යටින් පොඩි මොකද්ද ප්‍රොජෙක්ෂන් එක. මනුස්සයා මේක ගලක් කියලා කකුල තියලා ඒක පොළොන්තලිස්සක් වුණා නම් පොළොන්තලිස්සක් කියා ළඟට ගියා මං ගහන මෙහෙම කරනකොට ගහන. හොයන්න බෑ. කකුල තියන ඉස්සලා දැනගත්ත මේක ගලක් නෙමෙයි පොළොන්තලිස්සක් කියලා. එයා අහනවා දුවන්නේ වම කකුල ඉස්සරහට තියලාද දකුණු කකුල ඉස්සරහට තියනද කියලා නැකත් බලන්න ඕනේ කියලා. එසකට දුවන හැටි කාටවත් උගන්වන්න ඕනේ නැහැ. ඒකට බුදුහාමුදුරගේ බුදුහාමුදුරගේ ඌව බලාපොරොත්තු වෙනවා. ඌව common sense. බුදුරජාණන් කියනවා චිත්තක්ෂණ කලින් දැනගෙන හරියට comprehend කරන එක නිසා ජීවිතයක් රැකෙනවා. නැත්නම් මේ වයර් එකක් අත ගාගෙන යනකොට ඒක තමයි ඒකට ගැලවිලා. ඉන්සුලේටර් ගයිතින්. ඊගානට අත වැදුනට පස්සේ ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ. වයර් එකට කම මේ කරන්ට් එකට කියලාදී මම භාවනා කරන කෙනෙක් පොඩ්ඩක් පහුවෙලා ෂොක් එකක් වදින්න කියලා. මට මේ වැරදිලා අත ගෑවුනේ අනේක සවට කරන්න කීම අනුකම්පාවක් නැහැ. එයා දැනගත්තොත් මෙතෙන් තරම් කේස් එක තමයි මෙතන නැහැ කියලා මේ ළඟට ගියාට ප්‍රශ්නකුත් නැහැ. එහෙනම් අතට රබර් ග්ලව් එකක් දාලා දෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට මේ කරන්ට් එක නතර කරන්න ඕනේ නැහැ. අපිට දැනගන්න ඕනේ ඒ දේ අනතුර ඇති හැටි එක දැකීම දැකීම තමයි ඔය සම්පජාඤ්ඤය කියන්නේ. අනතුරු කොහොමදක් තියෙනවා. සුනාමි ඕන වෙලාවක එන්න පුළුවන්. කරන්ට් එකක් තිබුණොත් කොහොමද කරනවද? සර්පය ළඟට ගියොත් ඌ බුද්ධහගම වේද ගානද පිරිමි දහන්නේ ගැහුවා. ඒක නතර කරන්න බෑ. ඒකට පොඩ්ඩකට කණි එක දැනගැනීමේ තියෙන වටිනාකම මොනම දැනුමකට සම කරන්න බෑ. ඔය කොච්චර විශේෂඥ දැනුව තිබුණත් ඔය දේ නැත්තම් ඌේ දතාගෙම කාලා නැහැ. ඒකයි කියන්නේ අලි බලන එක අලියෙන් තමයි මැරෙන්නේ. ආයුධ ගත් එක ආයුධෙන්මයි නැහින්නේ. මේ ළඟදී හොඳ ඔය නැචරලිස් කෙනෙක් හිටියා. ඌ මොහොතේ ඇරගිල්ල මේ සතුන් අනුකම්ප කරන්න කියලා අර දැල්ලේ කැවිලා දීපුවම පාරක් ඉවරයි. ඌගේ ප්‍රධානම සබ්ජෙක්ට් උනේ මේ දැල්ලන්ඩ විශාල සතෙක් දැල්ලා ලොකු එක අනුකම්පා කරන්න. හැමදාම අනුකම්පා කරා එදා වැරදුනා. ඌගේ තියෙන මෙච්චර එන බාර එකක්. වැදුනට පස්සේ මම දැක්කා ඕස්ට්‍රේලියාවේ කොහෙද දැන් නැෂනල් හීරෝ කෙනෙක් විදිහට මිනිහගෙන මිනිහ ඒකටම පුරුදු වෙච්ච මිනිහා. නමුත් එදා වැරදුනා. ඊගත් පොඩි ජොලියක් තියෙනවා. එහෙම වර්ධින කොටත් ජොලියක් තියෙන එක. ඒකට පොඩ්ඩක් සිම්පතයිස් කරලා මතක තියාගන්න මේ කේන්ති අනේ ඒක වළක්කන එක නෙවෙයි වැඩි. ඒක දැනගන්න එකයි යෝගාවචරය කියන්නේ. ඒකට මයින්ඩ්ෆුල්නස් එකටත් ඒක කරන්න බෑ. මයින්ඩ්ෆුල්නස් එක ආදීනව පෙන්නලා දෙනවා. එතකොට සම්පජඤ්ඤය ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. ඔබ අප්‍රමාද වේයන්. ඊට වැඩිය විජිලන්ට් වේයන්. ඔක ඔය චිත්තක්ෂණ කලින් දැක් ගන්න පුළුවන්. කියන්නේ ඊට රඟිනවා බලන්න යන්න එපා. අරුණ බලපන්. අරුණ අනිවාර්යයෙන්ම එනවනේ ඉරණ ගෙන්න බෑ භාගයට කලින්. අරුණට කියලා හැච්චරට බෑ. ඒකට දැනගනි කාට ඉරණ ගිනවයි කියලා කියලා ඒ precursors එහෙම නැත්නම් ඒ වගේ පුබ්බ නිමිත පුබ්බංගම දැක ගැනීම තමයි යෝගාවචරයට හම්බෙන ග්‍රේස් ඒරියා එක. අර තේරෙන්න පටන් ගන්නවා මම දැන් යන්නේ ටිකක් ඩේන්ජරස් තැනකට කියලා. තාම ඩේන්ජර් කැවිලා නෑ. මොකද්ද සික්ස් සෙන්ස් එකට තේරෙන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් කියන්නේ වහාම ඇලර්ට් වෙනවා. ඔලමලෝ පනින්න එපා. ඒ ඒ තෙන්තරක එන්න පටන් අර ගන්නවා ඒ ප්‍රිපෙයාර්ඩ් මයින්ඩ් එක තියෙන කෙනාට. ඉතින් ඒ නිසා එයා යුද්ධ කළ නෙවෙයි දිනන්නේ. එන්නේ ඉස්සෙල්ලා දකුණු සිග්නල් දැම්ම වමට ගැපුවා. මිනිහා මෑන් මිසින්. වැඩේ වෙලා. මේ ඒ අවස්ථාව වුණාට පස්සේ තේරෙනවා මම මෙතෙන් යනකල් මම දැනුගෙන ආවා ඊට පස්සේ මෙතනින් එහාට මොකද වුනේ කියලා දන්නේ නැහැ. නමුත් ඒක සිද්ධිය යුක්තක් නෙවෙයි කියලා තේරෙනවා. නමුත් සිද්ධිය වෙලා ඉවරයි. මේකම ඒකෙන් තමයි අපි වැඩේ පටන් ගන්න. ඒකෙන් තමයි අපි දැනගන්නේ පොටෙන්ෂල් එක තියෙනවා නිග්ලිජන්ට්. ඩිලිජන්ට් වෙලාවට දැනගත්තේ නැහැ. හැබැයි වෙලාවට දැනගන්න නම් main thing is not to worry. සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලං. පමාදේට වැටගෙන අප්‍රමාද නැහැ. දැන් ඒලා වැටිලා අපි. ප්‍රමාදයට වැටිලා. කම්ප වෙන්න එපා. එච්චරයි කෙලස් වෙන්නේ. කම්ප වෙන්නේ તો බලපන් දැන් ওই වෙච්ච එකට කාපන්. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඒකට සීක්වන්සස් එනවා. නමුත් අනිත් දවසේ නැත්නම් ඊගාව චිත්තක්ෂණයලා ඔය ආපදා කලමනාකරණ කියලා එකක් තියෙනවා. ආපදා වුණාට පස්සේ කොරස් කටිවත් අත්දා ගන්න බැල කලබල වෙන්නේ නැතුව ආපදා කලමනාකරණයට කරන්න තියෙන එකම දේ මේක උනානේ. කොයි යාත ගන්න ඇඳ බැඳගෙන වැඩ වැඩන්නේ. දැන් මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න ප්‍රධානම දේ තමයි රිග්‍රෙට් කරන්නේ. ඒක කල්ැතු ලෑස්තිලා යන්න ඕනේ. එහෙම නැතුව ඉසත බඳ ගත්තාම අල්ලපු ගෙදෙට්ටක් කියලා කෑ ගහලා කලකොලොප්පම් කරන මිනිස්සයා කක්ක කරගෙන ගහ ගන්න මිනිස්සේ. අනුන්ගෙත් ගන්න. ඕක තමයි නෑදෑකම කියන්නේ අපි. එක එක කක්ක කරගන්නවා. ඉතින් කැපැසිල කියලා කක්ක කරලා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. කක්ක කරන්නේ පිට. ඒක ලැබෙන ගහ ගන්නවා. ළඟ ඉන්න කට්ටියද ඔක්කොම ගහන අය සහෝදරකම්. නෑදෑකම්. ඊට පස්සේ මොන සම්මතේ විනියටත් ඇවිල්ලා හොදන්න බෑ. හරි දෙන කක්ක කරාට කමන්නේ නැහැ. වැසිකිලි විල කක්ක කරා. ඒක ලකුණු හම්බෙනවා. ඒ කට්ටියත් එක්ක ඉනකොට යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ කට්ටියත් එක්ක ඉන්නවනම් වහවත් කණ්ඩ බෑනේ ඉල්ලගෙන ගන්නවා. වහගන්නේ මොකද මචං ගන්න? කැවිලා කාලා ඉවරයි. මචං මට කැල්ල. නික්කා ඇඟි මචං මට කැල්ල. මොන්න මගුල කෑ ඒ නිසා මේ සෙනගක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ බරපතල වැඩ ඇති හිත දඬුවම මොනම දෙයක්වත් අයිසොලේට් කරන්න දෙන්නේ නැහැ අරක මේක කොම්ප්ලිකේට් කරනවා මේක ඒක කොම්ප්ලිකේට් කරනවා අපිත් ඒගොල්ලෝ ඒක කොම්ප්ලිකේට් කරනවා මේ අයිසොලේෂන් එකෙන් තමයි සම්පූර්ණ ටෙක්නික් එක දෙන්නේ ඔය යුරෝ අද බයෝ බයෝ මයික්‍රෝබයොලොජි මයික්‍රෝබයොලොජි හොඳම ෆස්ට්ම ඩිස්කවරි එක තමයි. ඒ මනුස්සයා බලනකොට ඒකට මයික්‍රොස්කෝප් එක එච්චර දියුණු කරලා තිබුණේ ඒ කොලරා හැදෙන පළාත් වලින් වතුර ටිකක් ගෙනලා බලනකොට වතුරේ පුංචි බින්දු තියෙනවලු. ඒකට මොකක්වත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බැලුවලු ආසුත ජලය අරගෙන ඒක බින්දු නැහැ. මෙයා බලාන හිටියා හිටියලු මේ මේ බින්දු විස බීජ කතා දන්නෙත් නැහැ. ඒ බලනකොට මේක විනාඩි 5ක විතර බලනකොට ඒක බෝ වෙන ගතියක් තියෙනවා. ආසුත ජලයේ තිබුණෙත් නැහැ බෝ වෙන්නෙත් නැහැ. ඉතින් මිනිහා මේකම කල්පනා කර කර ඉඳලා මිනිහට හිතක් ඇවිල්ලා තියෙනවා. වීදුරු කතාවක් කරන මේ කුණු වෙච්ච ජලය කඳුලයි මේ ළඟම පිසිදු වතුර කඳුලයි තියලා මයික්‍රොස්කෝප් එකෙන් එහාට මෙහාට කර කර බැලුවා. අර පිරිසුදු ජලයේ කිසිම බිඳු නැහැ, තිත් නැහැ. අපිරිසුදු ජලයේ මොනවදෝ වෙනවා එක හොයන්න බෑ යාට. ඒ තරම් මයික්‍රොස්කෝප් එක මැග්නිෆයි කරන්න බෑ. එයා කරපු දේ පේන මයික්‍රොස්කෝප් එකේ ප්‍රමාණයට බිඳු දෙක ලං කරලා මැදින් පොඩි වතුර පාරකින් බ්‍රිජ් එකක් ඇඳලා පින්සලකින්. ඒකට අර නලියන එක බිඳුවක් පිරිසිදු වතුර පාරට එනකොටම බ්‍රිජ් එක කැඩුවලු. කඩනකොට දැන් එයා එක බිඳුවක් අර පිරිසිදු වතුරේ කොටු කරා. ඊට පස්සේ අරක පැත්තක දාලා බලාගෙන හිටියලු. පැය හතරකට පස්සේ ඒක දෙකක් වෙනවා. ඒකට අවශ්‍ය එක්සූට්ස් තියනවා. ඊට පස්සේ පැය 8කට පස්සේ හතරක් වෙනවලු. ඊට පස්සේ මිනිහා බලහින්ද මම සම්පූර්ණ විස බීජයක ජීවන කතාව අල්ලගත්තා. එකක් අයිසොලේට් කරපු නිසා. ඊට පස්සේ ආලිව්වා මේවා තමයි විස බීජ ඇති කරන්නේ. මේවා යම් ප්‍රමාණයකට වැඩි පොපියුලේෂන් එක වැඩි වෙච්ච ගමන් එයාගේ ඇටැකින් පවර් එක වැඩි වෙනවා. එකක් දෙකක් තුනට ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ හැදෙන එක නාගේ ඉමුනිටි කියලා ගත්තම ඉමුනිටි අඩු එක්කනට පොඩි බලවේගයක් බලපානවා. ඉමුනිටි වැඩි එක්කනට ලොකු ඩෝස් එකක් දුන්නත් හරියන්නේ නැහැ කියලා ඔක්කොම කොමන් සෙන්ස්. අර අර කොටු කරන එක තමයි නිසා තරහක් රාගයක් මෝහයක් තොගේට විසි කරන්න යන්න එපා එකක් කොටු කරන්න බලන්න ඒ කියන්නේ වෙන් කර ගන්න ඕන ඒක තමයි පරිච්ඡේද ඥානය කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන නැත්නම් discrimination නැත්නම් delimiting ඒ කාටක හිතෙන්නේ දැන් බලකොටුවක් උනත් බින්දින්න ඕනේ නම් බලකොටු කොටු කරන්න ඕන වතුර දෙන්න නැතුව ආහාර දෙන්න නැතුව ආයුධ දෙන්න නැතුව කොටු කරා නම් ඕනේ බලකොටක් කරන්නේ. ඔය ත්‍ස්සාදී වැඩවල කරන්නේ වෙන මොනවක්ද? මිනිස්සු මරන්න යන්නේ මොනක්ද කොට කරන්නේ. අර මිනිස්සු බයන්නේ බින්ගෝ වලින් අර එහෙමෙන් ගේන්න පටන් එතකම් මොකුත් වෙන්නේ නැහැ. කොටු කරපු ගමන් ඔක්කොම ඉවරයි. නිසා අපි කෙලස් සත්‍ය ආලයකට කොටු කරපු ගමන් වර්ධනයක් නැහැ. ඒ නිසා කියලා තියෙනවා ලෝකේ තියෙන හොඳම විසබීජ නාශකය තමයි අවුව. ඕනම විෂ බීජයක් any virulent bacteria වත් අවුඩ දාපු ගමන් ඒක නිකන් සැෆ්‍රොපිටික් වෙනවා මෘතෝපජීව වෙනවා ඒකේ ආසාදන ශක්තිය නැති වෙනවා බුදුජානනාංශය කියනවා තථාගතප්ප භික්කවේ වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ මාන්නේ මග මේ දේශනා කරන ධර්මයේ විවෘත කරන්න විවෘත කරපු ගමන් බබලනවා වහපු ගමන් විසබීජ මේ විවෘත කරන්නේ සත්‍ය ආලෝකය ඕනම විස බීජයක් දාන්න අවුවට ඒක විස බීජ ගතිය හිටින්නේ නැහැ. අපි වසංගණ්ඩ ගියොත් විස විස වායු ඔක්කොම ඇති වෙන නිසා කෙලස් කියන එක වසංගණ්ඩ එපා. ආගමේ අපිට එහෙම උගන්වනවා. දානෙදි උගන්වනවා, සීලෙදි උගන්වනවා, සමාධියදි උගන්වනවා. විපස්සනාදි කියනවා අර තුන කරලා හොඳට ශක්තිය අරගෙන කෙලස් වලට විවෘත වෙනවා. අපි ජාර්තුනේ දක්ෂ නැතුව ඒක කරන්න බෑ. ඒක නැතුව මේකට ගියොත් එහෙම හරි අමාරුක වැඩෙනවා. ඒ නිසා මේ දාන සීල භාවනා කියන සමත භාවනාවේ හොඳට අවදි ඇති කරගෙන මේ කෙලෙස් වලට එන්න අරින්න තරහ එන්න අරින්න එන තරහේ මේ ඉතිහාසය බලන්න ද්වේෂේ කාසාවේ නිදිමතේ හැබැයි ඒ one thing at a time that done well වෙන්න ඕනේ එකක් අයිසොලේට් කරගෙන ඇල්ලලා කාටවත් කතා බතා නැතුව ඒක හොඳට ඉවරකම් බැලුවොත් ඒකේ ඒ බෙල් ෂේප් කර්ව් එක තමයි රාගේ බෙල් ෂේප් කර්ව් එකමයි ද්වේෂය තියෙන්නේ ද්වේෂේ රාගේ තියෙන එකමයි මෝහේ තියෙන්නේ. රූපවල තියෙන එකමයි නාමවල තියෙන්නේ. ඒ නිසා ඔය කිට්ටු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තොරතුරු තියාගෙන අනිත් දවසේ සුනාමිය ළමයක් හයි කළා තියාගන්න. සන්නාස ඒ වගේම මේ අපි පරියන්කේ එදලා ඉන්නකොට හුඟක් වෙලාවට දැනෙනවා මේ හිටපු ගමන් කිසිම ආයාසයක් නැතුව ඉබේම නිකන් දිග හුස්මක් එනවා හිටපු ගමන්. ඇවිල්ලා කෙලින්ගිලා ඊට පස්සේ ආපහු නැති යනවා. ඕක සමහරලාට කීපයක් වෙනක්ම වෙනවා. ඒකේ මෙතන මොකද බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් ඒක වෙන මොකේද මොකේද බලපෑමක්? ඒ කියන්නේ අර මේ අර වගේ හූල්ලන එකේ මෙතන ඒ වගේ බලපෑමක් මෙතන තියෙනවා. ඕනේ නිදාගෙන ඉන්න බබෙක් බලන්න යා නිින්දට යනකොට ඒ සුවාසය ඇර ඇර තමයි යන්නේ. බබේ පොඩි එකෙක් පුදු යනකොට බලන්නේ. තවත් ඩීප් ලෙවල් එකට යනවා. ආයෙත් ආයෙත් ඩීප් ලෙවල් එකට යනවා. ඒ කියන්නේ අපි අඩු ඔක්සිජන් ප්‍රමාණයකින් ජීවත් වෙන්න පුරුදු වෙනවා. කන්දක් නගින්න නගින්න මේ මනුස්සයා පුරුදු වෙන්න ඕන අඩු ඔක්සිජන් ප්‍රමාණය ජීවත් වෙන්න. ඒ වගේ අපි දිග එකක් ගන්න කෝඩාවක් කියලා හුස්ම ගන්න නැතු වෙයි. ආයෙ ටිකක් කරන ආයෙ ටිකක් එන. එතකොට ඇඟ අර කාය සංඛාර නතර කරලා පස්සම්බයං කාය සංඛාරම් වල පුරුදු කරනවා. වචී සංඛාර නතර කරලා පස්සම්බයං වචී සංඛාර පුරුදු කරනට ඒ සින්ක්‍රොනයිසින් වෙලාව තමයි. දිග හුස්ම කරන ආයෙ නතර වෙනවා. දිග හුස්ම ගතට පස්සේ ගොඩක් වෙලා යනකම් ඔක්සිජන් අවශ්‍යතාවයක් නැහැ. අර හිත පවත්වාගෙන යන්න පුළුවන් රිටේනින් කැපැසිටි එක වැඩි. ඒක මේ පරිණාමයෙන් අපිට අපික භාවනාවට සම්බන්ධ වෙන බිම පේන්න පටන් ගන්නවා භාවනා කරනකොට. දැන් අපි පැයක් අරගෙන තියෙනවා වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් කාලයේ සක්මන සඳහා ගත කරන්න. දැයි එනම් පීචන ඉස්සද්දයි කියන ප්‍රශ්න නෑ අපි වෙලාව ගන්නව සක්මන් භාවනාව සඳහා අපි හතරට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවකට ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි